අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ දැන් විදර්ශනාව වඩනකොට විදර්ශනාවේ මේ ආරම්භය මේ දිට්ටි විසුද්ධිය කියන වගේ තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මොකද මේ සක්කාය දිට්ටි යතපත් කළා මේ ප්‍රඥා දියුණු කරගන්න තැන තමයි මේ කියලා මට නිකන් වගේ හිතෙනවා මේ සාමාන්‍යයෙන් විදර්ශනාවේ ආරම්භය එතන එතන එතෙන් තමයි පටන් ගන්න කියන වගේ අදහසක් වගේ හිතෙනවා සාහනවාස. ඒ දෙක ගැන පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න සාහනවාස. එතකොට ඒ කරුණට කොහොම පැහැදිලි පැහැදිලි සාහනවාස. ඊළඟට ඔබතුමා මතක් කළේ සාහනවාස දැන් අපි විදර්ශනාව වඩනකොට මේ විදර්ශනාව මට තේරෙන්නේ අවිදර්ශනාව වඩන්න පටන් ගන්නෙ දිට්ඨි විසුද්ධිය තුනට පස්සේ කියන එතකොට විසුද්ධි වශයෙන් ගත්තොත් විසුද්ධි වශයෙන් ගත්තොත් සීල විසුද්ධි චිත්ත විසුද්ධි කියන දෙක මූලික කොටගෙන දිට්ඨි විසුද්ධිය තුළින් තමයි අපි ඇත්තටම විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්න ආරම්භ කරන්නේ මොකද මේ ditthi visuddhiya කියන තැනදී තමයි අපි මේ නාම රූප ධර්මයන් වෙන්කොටගෙන නාම රූප පරිච්ඡේද ඥාණය අවදි කරගන්න උත්සාහ කරන්නේ. ඊළඟට අර මේ නාම රූප ධර්මයන් අපිට වෙන්කොට දකින්නට මනස පුහුණු කරනකොට තමයි මේ උදයත්තගාමිනී ප්‍රඥාව අවදි වෙන්නට පටන් ගන්න. ඒ කියන්නේ සංස්කාර ධර්මයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්න ආකාරයෙන් විදෙන ආකාරය අනුක්‍රමයෙන් අපිට පෙනෙන්නට ගන්න. ඒ නිසා ඇත්තටම දැන් සත්ත්වවිසුද්ධි වශයෙන් ගත්තහම සීල විසුද්ධිය පදනම වෙනවා චිත්ත විසුද්ධිය අපට විදර්ශනාවට මූලික පදනම වෙනවා චිත්ත විසුද්ධිය ඇති කරගන්නත් යම්කිසි විදර්ශනාවක් අපට උපකාර වෙනවා හැබැයි වඩාම අපට අවස්ථාවක් හැටියට ගත්තොත් ධිට්ඨි විසුද්ධිය කියන තැනදී තමයි ඒ කියන විදර්ශනා ප්‍රඥාව නිවැරදිව අවදි වෙන්න පටන් ඒ අදහස හරියි බොහොම පින්සාන් වාසේ බොහොම පැහැදිලි.